නිදහසේ නිල්ගුවන පුරා කොළඹරින් 105.7 රන්ගිරි ශ්‍රී ලංකා ඕ හෝ හෝ සිට සිනමා කවීත්වයක සාරානුප්‍රාප්තියක මුදරාවලෝකනය රසයෙන් මිහිර දැන්ම කැතිව විදී ඉතිරි නියුගී සරණ බක්මී දෙල්වා බක්මී දේශීය සිනමා පට අතර අපිට ආදරණීයව රස විඳින්න ලැබුණු මේ මතකය මිහිරක් කොටගෙන මේ රාත්‍රියේ ඔබට සමීප කරන බක්මීඩු වැඩසටහනෙන් ඔබ අප හමු වෙන වෙලාව බොහොම සතුටින් ලංකාවේ විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේත් අපිව රසවින්දනය කරන ආදරණීය මිතුරන්ට මිතුරියන්ට ආරාධනා කරනවා මේ මියුරු ගීතවල රසය විඳ ගන්න අප සමග රැඳෙන්න කියන ඒ ඇරයුම ඔබ දන්නවා අපි මුල්ම ගීත ඇසුරෙහි තමයි මේ රසය ඔබට සමීප කරන්නේ. ඒ නිසා අපෙත් එක්ක ගොඩ දෙනෙක් මේ ගනුදෙනුවට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා අපේ මැදිරියට ලැබෙන ඇමතුම් ප්‍රමාණය, ඒ වගේම අපේ වැඩසටහනට ලැබෙන ලිපි සහ තැපැල්පත් ප්‍රමාණය විශාලයි කියලා මතක් කරන්නට ඕනේ බොහොම සතුටින්. නිහතමානීව. ඉතින් මේ හැම දෙයකටම අපි බොහොම ආදරණීය ඔබට ගෞරව කරනවා. ඔබ ගීත පිළිබඳව මතක් කරලා තියෙනවා. විවිධ චිත්‍රපට පිළිබඳව, විවිධ මේ සිනමාව පිළිබඳ තොරතුරු මේ හැම දෙයකටම බොහොම ස්තුතියි කියනවා. අපි නම් වශයෙන් නොකියුවත්. අද අපි තෝරා ගන්නා ගීත පෙළගැස්ම මේ සියලු ගීත ඔබ ආදරණීය රසිකයන් රසිකාවියන් විදිහට අහන්න කැමති අපේ නිල්ලපු ගීත වග මතක් කරන්නට ඕනි. නිසා අද දවසේ තිබෙන ගීතත් ඒ වගේම ඉදිරියට අපි ප්‍රචාර කරන වැඩසටහන් වලදී ඔබ ඉල්ලීම් තියෙනවා. ඒ නිසා ඒ සතුට විඳ ගන්න අපි ආරාධනා කරනවා අද මේ සිංහල සිනමාවේ රසයට මිහිරට ඔබ සමීප වෙන්න මෙතන සිට. ගීතය තෝරාගත්තේ 1950 වසරේ අප්‍රේල් මාසයේ 26 වෙනිදා තිරගත වුණු හදිස්සිය විනිශ්චය චිත්‍රපටය වෙනුවෙන් රුක්මනී දේවී ගායනා කළ ගීතයක්. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කළේ B.W. ජයමාල්‍යන් සංගීතවත් කළා B.S. පෙරේරා ගීත රචකයා මර්සිලිනි ඇල්බර්ට් මේ ගීතේ ගායනා කළ චිත්‍රපටිය රුක්මනී දේවිය රුක්මනී දේවි වෙනුවෙන් B W Jayamanne, Eddie Jayamanne, Bertram Fernando, Herbie Seneviratne, Stanley Malwarachchi ආදීන් මේ ආදිසිදින චිත්‍රපටියේ ප්‍රධාන චරිත රංගපෑවා. රුක්මනී දේවි සහ ස්ටැන්ලි මල්වාරච්චි මේ චිත්‍රපටියේ කතා නායකවසා නායකයා ලෙස රංගපෑවා. මිතුරනි මේ ගීත අතරේ තමත් ඉතාම රසවත් වුණු මිහිරි ගීතයකට අපි යන්න කැමති. බලන්න මේ ගීතේ නිතර නොඇසෙන ගීතයක්. හැබැයි ඉතාම රසවත්. අද ඔබ ඉල්ලීමක් විදිහට අපි තෝරා ගන්නවා සල්ලි මල්ලි සල්ලි චිත්‍රපටයෙන් ගීත පුටා ගන්න 1958 වසරේ ජූලි මාසයේ 18 වෙනිදායි මේ චිත්‍රපටය තිරගත වුණේ. ඔව් ඒ වගේම තමයි මේ අපේ රසික රසිකාවියන් අපින් මේ ගීත ඉල්ලලා තින්නේ ඉතාමත්ව සැලකිල්ලෙන් තෝරා බේරාගෙන මොකද නිතර අපේ වැඩසටහනෙන් අසන්නට නොලැබුණු ගීත සල්ලි මල්ලි සල්ලි කේ කරුණාරත්න සමග කේ.කේ. පණික්කාර නිෂ්පාදනයක් අධ්‍යක්ෂකවරයා එම්.ආර්.එස්. මණි සංගීතවත් කලා පී.එස්. දිවාකර දීපද රචකයා ඒ.ජේ.ද සොයිසා කලාශූරණී ලතා වල්පොල ගීතය ගායනා කරනවා Prem Jayanth Rosalind Fernando, Priscilla Pereira, Mabel Blythe, David Dharmakeerthi මේ චිත්‍රපටයේ රඟපෑවා ශාන්ති ලේකා සමග රොස්ලින් ෆර්නෑන්ඩු මේ ගීතය ගායනා කරමින් රඟපෑවා සල්ලි මල්ලි සල්ලි චිත්‍රපටයේ. රස විඳින වෙලාවේ අපි යන්නේ පිරිමේක් නිසා චිත්‍රපටයේ තවත් එවැනි රසබර මතකයකට බෝ රැගෙන යන්නේ 1960 වසරේ නොවැම්බර් මාසේ 17 වෙනිදා තමයි මෙතුරුන් මේ චිත්‍රපටය මුලින්ම තිරගත වන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ප්‍රේම්ලාල් එදිරිසිංහ. ඔවුන්ගේ පළමුවෙනි සිනමා නිෂ්පාදනය අධ්‍යක්ෂකවරයා ටී සෝමසේකරන් සමග KW පෙරේරා සංගීතවත් කළ ආර් මුත්සුසාමි ගීපද රචකයා කරුණාරත්න අබේසේකර ගාමිණී ෆොන්සේකා ෆ්ලොරිඩා ජයලත් සිරිමති රසාදරි සුජාතා විජේසේකර සමග ජෝවා දේවික්‍රම මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා මේ ගීතය මේ පිරිමි නිසා චිත්‍රපටයේ පසුබිමින් ගැයෙන ගීතයක්. පරුමෙලු ගඳලා වේදනා විඳලා පරුමෙලු ගඳලා බැඳුම කැඩුනා නැහදන්නේ යාවිදන්ගේ නොගී සිතුදේ බැඳුම කැඩුනා නැහදන්නේ යාවිදන්දී නොගී සුසුරුදේ කුමත ආලේ සරලා බලයම් කුමත ආලේ සරලා බලයම් නොහැක දිනු මත නම් කිසිදා කරුමෙලු බඳලා වේදනා විඳලා කරුණෙලු වෙනලා කරුණෙලු වෙනලා लाल एसा फल कमिशा నొలబలదే సయనా కరుణను గమలా వేదనా విందనా కరుణను గమలా కరుణేలు గందలా కరుణను గందలా පවන් හමුවි ගුවන් අරණ රංගිරි ශ්‍රී ලංකා මම මතක් කරමින් හිටියේ ලලිත් මහත්මයා දැන් මේ ගීත කොයිතරම් මිහිරියාවකින් අපිට වර්තමානය තුලත් රස විඳින්න පුළුවන්ද? දැන් මේ ගීත නිර්මාණය වෙලා දශක 4ක් 5ක් ගත වෙලා තියෙනවා. හැබැයි හෙටටත් අපිට ඒවා බොහොම අපේ ආදරණීය ගීත විදියට රස විඳින්න පුළුවන්. ඉතින් ඒවා අපි සංරක්ෂණය කරලා මේ මුල්ම ගීත විදියට ඔබට ලබා දෙන්නේ ඔබ ගොඩක් මේකට ප්‍රිය කරන නිසාවෙන් එහෙම තමයි අපෙන් ඉල්ලීම් කරලා තියෙන්නේ. ඉතින් මේ ඉල්ලීම් තමයි අද දවසේදී අපි බක්මී මේ ගීත විදිහට තෝරාගෙන ඔබට රස විඳින්න ලබා දෙන්නේ. ඒ අතරේ සමහරලාට ඔබට යෝජනාවක් තියෙන්න පුළුවන්, අපේ වැඩසටහන පිළිබඳව විවිධ අදහස් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ගීත පිළිබඳව තිබෙන ඔබේ ඒ මතකය අපිට කියන්න. ඔබ අහන්න ප්‍රිය කරන ගීත පමණක්ම නොවේ මෙන්න මේ වගේ ගීතත් ප්‍රචාරය වුණා නම් හොඳයි මේවා බොහොම ආදරණීය ගීත දා සිංහල සිනමාවෙන් කියන ඒ මතක් කිරීම වලටත් අපි තාම සතුටින් ඔබට ආරාධනා කරනවා ඒ වගේම දෙවැනි සතිය ඔබ කැමති නම් ඇදිරිට ආවිල්ලා අපේ වැඩසටහන සමග සම්බන්ධ වෙලා ඔබ කැමති ගීත රස විඳමින් කතා කරමින් අපිට එක්ක සම්බන්ධ වන්න ඉතින් මේ හැම දෙයකටම ඔබ මෙන්න මේ ලිපිනයට ලියන්න ඕනේ. නිෂ්පාදක බක්මී විල්ලුව රන්කිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල. නිෂ්පාදක බක්මී විල්ලුව රන්කිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල කියන අපේ ලිපිනයට අපි යනවා තවත් රසබර මතකයන් අතරේ තිබුණු ගීතයක් අහන්න. මේ තමයි 1966 වසරේ පෙබරවාරි මාසයේ 25 වෙනිදා තිරගත වුණු කොළඹ හාදෝ චිත්‍රපටය. මේ කොළඹ හාදෝ චිත්‍රපටය මැග්නිෆිෂන්ට් 7 නම් වුණු හොලිවුඩ් චිත්‍රපටයේ කතාව වලලා තමයි නිෂ්පාදනය වුණේ. ඇම්රොස් චිත්‍රපට වෙනුවෙන් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ රෝලන් අමරසිංහ. සංගීතවත් කළ ආර්.ඒ. චන්ද්‍රසේන, ගීත රචකයා කරුණරත්න අබේසේකර. ගීතය ගායනා කරනවා ධර්මදාස වල්පොළ. ලෑනල් දර්ණයිකල ශිරාණි ගුණතිලක දයානන්ද ජයවර්ධන ශාන්ති අබේසේකර පද්මා සිරිවර්ධන වගේ අය තමයි එදා මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළේ මේ ගීතය ගායනා කරමින් රඟපාන්නේ ශාන්ති අබේසේකර සමග පද්මා සිරිවර්ධන ප්‍රීති සංකාර කිලුවේ ගමන මිහිරි රසයි විනෝදයි සිත දිහාරෙමි සමන මිහිරි රසයි දිනුදයි සිත දිහාරෙමි කාලීනා පානා කාලිත මිහිය නලවාලා නාමලේ හොඳේ එතිලා ආව බව දෙන්නා ජීවිතේ ජීවිතේ ප්‍රීති සංසාර කිලුවේ ගමන මිහිරි රසයි විනෝදයි සිත දිවා අහස් පාවෙන සුනිල් වන අහස් පාවෙන සුනිල් වන කන්ද සිඹ සිඹ තුරුල් වෙලා කන්ද සිඹ සිඹ තුරුල් වෙලා රහස කුඳුරයි හැබැයි නුතේරි යන්න හිතනවා ඉදිල්ලා කිලුවේ ගමන මිහිරි රසයි විනෝදයි සිත දිවාරැඳි තුනේ අපි මේ මතකයන් සමග ඊළඟට යන්නේ දරුවා කාලෙද කියන චිත්‍රපටයේ ගීතයක් රසවිඳින්න දරුවා කාලෙද චිත්‍රපටයේ 1961 වසරේ ඔක්තෝබර් මාසයේ 6 වෙනිදා තමයි තිරගත වෙන්නේ බලන්න මේ ගීතය ඔබ මීට පෙර අහලා තියෙනවද කියලා නිෂ්පාදනය කරන්නේ ආර් චිත්‍රපට වෙනුවෙන් ආර් රාජාබ්බලි අධ්‍යක්ෂකවරයා හොබිසන් විරත්න සංගීතවත් කලා රාමය මුතුසාමි ගීපද රචකයා උපාලි අත්තනායක ගීත ගායනා කරනවා ජී.එස්. රාණ පෙරේරා සේනාධීර කුරුප්පු ෆ්ලොරිඩා ජයලත් හර්බිසන් විරත්න රීටා රත්නායක මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා මේ ගීතේ ගායනා කරමින් රඟපානවා Florida, Jalat. ආදරණීයව ජීවත් වෙනවාද? මේ හඬවල් අපේ හිත නිවන සනසන හඬවල් බවට පත් වෙනවා තියෙනවා. ඒ නිසා ගීතයේ මේ මිහිරියාවතේ හඬේ තියෙන ඒ ලාලිත්‍යයත් ඒ රසයත් එකතු වෙලා තියෙනවා කියලා එක ඔබට පැහැදිලි ඇති. අපි යමු ඔක්කොම හරි චිත්‍රපටයේ ගීතයකට මේ කලාශූරී ලතා වල්පොල මහත්මිය ගායනා කරපු ගීතයක්. නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ විජේපාල හෙට්ටිආරච්චි. සංගීතවත් කළා ආර් මුතුසාමි. ගීපද රචකයා කරුණාරත්න හදේසේකර ගීත ගායන කරනවා කලාශූරණී රටවල්පොළ ගාම්නි සංසේකා Jeewarani Kurukula Suriya Sandhya Kumari H D. Kulatunga Christina Perera Anthony C Perera මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා ගීත ගායනා කරමින් රඟපෑවා තිරේ සන්දයා කුමාරී විදිහට තමයි අපි එකින් එක අද දවසේ ඔබ ඉල්ලීම් විදිහට ගීත පෙළගස්වමින් මේවා රස විඳින්න ලබා දීලා තියෙන තවත් අපිට කාල වේලාව තිබෙන ආකාරයෙන් ලලිත් මහත්තයා ගීත තුනක් විතර අහන්න පිළිබඳකම ලැබෙවි. ඒ තුනත් ඔබ ඉල්ලා ආයෝ ගීත වගේ තාම සතුටින් මතක් කරගන්න කැමතියි. ඒ අතරින් මල්ලිකා දසිල්වා මහත්මිය ගායනා කරන මේ ගීතයත් අර නිතර නොඇසෙන ගීත අතරේ තිබෙන ඉතාම වටිනා ගීතයක් 1965 වසරේ මැයි මාසයේ 13 වෙනිදා තිරගත වන ලාදලු චිත්‍රපටයේ තමයි මේ ගීතය ඇතුළත් වෙලා තිබුණේ. චිත්‍රපටය ජස්මින් චිත්‍රපට වෙනුවෙන් TMA හසන් නිෂ්පාදනය කරනවා අධ්‍යක්ෂකවරයා එස් රාමනාഥන් සංගීතවත් කළේ පණ්ඩිත් අමරදේවයන් ගීපද රචකාවිය චන්ද්‍රා වයමන් ගීතේ ගායනා කළේ මල්ලිකා ද සිල්වා චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා රුක්මනී දේවී විජිත මල්ලිකා සමග ස්ටැන්ලි පෙරේරා දුල්කා පූල් නම් වුණු හින්දි චිත්‍රපටයේ කතාව තේමා කොටගෙන තමයි මේ ලාදලු චිත්‍රපටය එදා නිෂ්පාදනය වුණේ තිරේ මේ ගීතය අඩංගු රූප ජවනිකාවල ගීත ගානා කළේ විජිත මල්ලිකා ඇය සමග ස්ටැන්ලි පෙරේරා රංගපෑවා පවන් අමන ගුවන් අරණ රංගිරි ශ්‍රී ලංකා මෙන්න මේ විදිහට අපි ඔබට ගීත සමීප කරමින් බක්මීලුවේ රැඳෙන්නේ හැම සතියකම අපි උත්සාහ කරනවා මේ වගේ නැවුම් ගීත බක්මීලුවෙන් ඔබට සමීප කරන්න චිත්‍රපට විශාල සංඛ්‍යාවක් තිබුණා විශාල ගීත ප්‍රමාණයක් තියෙනවා ඉතින් අපි මේවා එකින් එක තෝරා බේරා ගනිමින් තමයි දැන් අවුරුදු 10කට වැඩි කාලයක් අඛණ්ඩවම මේ වැඩසටහන ඔබට සමීප කරන්නේ. අපි යන්නේ 1957 වසරේ මාර්තු මාසයේ 29 වෙනිදා පෙරගත වුණු සූරජ් චිත්‍රපටයේ ගීත එකට. නිෂ්පාදනය කරනවා සීමාසහිත සිනමා සමාගම වෙනුවෙන් කේ ගුණරත්නම් අධ්‍යක්ෂකවරයා ටී.ආර්. සුන්දරම් සමග එස්.වි. ක්‍රිෂ්ණ රාවෝ සංගීතවත් කළේ එස් දක්ෂිණමූර්ති දීපද රචකයා කරුණරත්න අබේසේකර ශූරීන් ගීතය ගායනා කරන කලා ශූරණී ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ Herbie Seneviratne Kantha Gunatunga Alfred Edirimanne Laddie Ranasinghe Rohini Jayakody Hugo Fernando Christiana Perera Anthony සේපෙරේරා ආදී චිත්‍රපටයේ මේ ගීතය ගානා කරමින් රංගපෑවා ඇල්ෆ්‍රඩ් දිරිමාන සමග රෝහිණී ජයකොඩි. ನಿನ್ನ ಹಿನೀಲ ಮಾತೆಯ ರೂಪಿಕವೇ ನೀ ತನ ದೈವಯದರಿ ನಾಗೆ ಮಾವುಗೆಯನು ಪ್ರಾಣಿ ಖುದಾ ಸುಧಾರೇನ ಖುದಾ ಸುಧಾರೇನ ಅಂದವಾ ನೀಲ ನಿನ್ನ ನಿನ್ನ ತಪಾವನ ಕೇದವಲ ನೀಲ ತರು ಹಂಗಾದ අපි අවසන් ගීතයට යන්නේ අද දවසේ බක්මිඩු වැඩසටහනේ මේ ගීතය 1970 වසරේ නොවැම්බර් මාසයේ 18 වෙනිදා තිරගත වුණු ගීතයක්. මේ ගීතය සීටි ප්‍රනාන්දුගේ හඬින් තමයි අපි අහන්නේ. චිත්‍රපටයේ නියම වලල්ල නිෂ්පාදක අධ්‍යක්ෂක සංගීත අධ්‍යක්ෂණය රංජිත් චාල් ගීත රචකයා මහින්ද අල්ගම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ නිශ්ශංක අමරසිංහ, ජානකී කුරුකුල සූර්ය, සර්ණා මල්වාරච්චි, තිස්ස විජේ සුරේන්ද්‍ර, අමරසිරි කලන් සූර්ය සමග දෙනවක හාමුනේ මේ ගීතය සාදේක සංගීත කණ්ඩායමක් විසින් සහභාගී වන ගීතයක් ගීතේ ගායනා කරමින් රඟපෑවා සීටි ෆර්නැන්ඩෝ මේ ගීතත් සමගින් මිතුරනි අපි අද දවසේ වක්මීල්ල වැඩසටහනේ සමගින් යන්න බලාපොරොත්තු වෙන අද ඔබට සතුටු වෙන්නට පුළුවන් ඔබ ඉල්ලපු ගීත තමයි අපි වැඩසටහනේදී ප්‍රචාරය කරේ. ඉතින් අනිත් අය ඉල්ලපු ගීතත් අපි ඉදිරි වැඩසටහන් වලදී ප්‍රචාරය කරන වග මතක් කරමින් ඔබට ලියන්න පුළුවන් ලිපිණේ තමයි නිෂ්පාදක බක්මී විල්ලුව රංගිත ශ්‍රී ලංකා ගුවන් විදුලිය දඹුල්ල. නිෂ්පාදක බක්මී විල්ලුව රංගිත ශ්‍රී ලංකා ගුවන් විදුලිය දඹුල්ල. බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් අදත් වැඩසටහන සංස්කරණය කළේ මොදිත සඳරුවන්. නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටුව. ඔබ සියලු දෙනාට දරුවන් සරණයි.